අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ මගේ කමටහන් විස්තරේ එදිනදා කටයුතු සිහියෙන් කිරීමට උත්සාහ කරලා සක්මන් භාවනාව කර පල්යන්ක භාවනාව කෙරෙමි. වාඩි වෙච්ච මං ආනාපානයේ නොදැනීම පැවතුණා ශරීරයේ සැහැල්ලුවේම හිත පැවතුණා. ඊට පස්සේ ටික වේලාවකදී විටින් විට ආනාපානය දැනিলা ශරීරයේ සැහැල්ලුවේ හිත පැවතුණා. උන්වහන්ස දින දෙකක් පමණ මේ පර්යංක භාවනාව කරනකොට විටින් විට බෙල්ල පපුව පෙදෙසි තද ගතියක් දැනුණා. ඊට පස්සේ දීර්ඝ ආශ්වාසයක කීප විටක්ම සිද්ධ වුණා. දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාසයක් ගත්තහම ඒ තද ගතිය නැති වෙලා යනවා. අවසාන දැන් පරයන්කේ අවසාන භාගයේදී රතගතිය වැඩි දැනුනේ නෑ ස්වාමීන් වහන්සේ. ඒලාවට සාහුවේ සැහැල්ලුවෙම හිත පැවතෙනවා. අර සැහැල්ලුවෙන් සිත පවතින ගමන් තමයි අර තදගතියක් දැනෙන්නේ. වගේම ස්වාමීන් වහන්සේ එදිනෙදා කටයුතු ආවර්ජනය කිරීමේදී සම්පූර්ණ දිනයක් පමණ එක දවසක් මම මතක් කළා එක දවසක් වරුවක් පමණ සිහි කළා පස්සේ කරපු ඒවා මතක් කියලා ඊට පස්සේ නිදහසේ ඉන්න වෙලාවට ස්වාමීන් වහන්සේ මට මතකයට එනවා මං අර මතක් කරන වෙලාවේ මෙන්න මේක මතක් වුන්නේ නැහනේ මේක මතක් වුන්නේ නැහනේ කියලා ක්‍රියා තුනක් හතරක් මට මතක් වෙනවා ස්වාමීන් වහන්සේ. හුඟක් වෙලාවට ඒවා එක එක කතා කරලා එකක් එහෙම නැත්නම් කෝල් එකක් ආපු දෙයක් වගේ තමයි ස්වාමීන් වහන්සේ. හ්ම් හ්ම් එහෙමයි. භවනා කමටහන් වත්ත වෙච්ච ළමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. භවනාව සම්බන්ධයෙන් කියනවා නම් සාමාන්‍ය විදිහකට සිද්ධ වෙලා යනවා වගේ කියලා කියන්නත් පුළුවන්. ආනාපානයක් තේරෙනවා, ශරීරයේ තැම්පත් වීමත් තියෙනවා. සිතවිලි දුවන බවක් ගැන නම් සඳහන් කළාද කියලා මට හරියට නිශ්චයක් නැහැ. ස්වාමීන් වහන්සේ සිත කියනකොට සාමාන්‍යයෙන් මේ කියන්නේ සිහි සැහැල්ලුවේ ඉන්න අතරම ඒ හිතට අරමුණක් එනවා ඒක නිකන් ඡායාවක් වගේ ස්වාමීන් වහන්සේ එකපාරට ඇවිල්ලා නැති වෙලා යනවා. සාමාන්‍යයෙන් පැය භාගයක් විතර ඉන්නකොට සිතුවිලි පහක් හයක් ආවා වගේ කියලා මට මතකයි ස්වාමීන් වහන්සේ. ඉතින් ওই කියන හැටියට බලනකොටම දැන් බලන්න අපේ හිත ඉගෙන ගන්නවා එයා තේරුම් අරගෙන තියෙනවා අර සිතුවිලි යනවට වඩා හිත දුවනවට වඩා ඒ වගේ දේවල් වලට එකාස වෙලා ඉන්වෝල් වෙනවට වඩා ඇත්තටම ගොඩක් පහසුවක් ලේසියක් ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවා මේ ශරීරයට වෙලා ඉන්න එක ඒ ශරීරයේ සළු බවට වෙලා නෙවෙයි ඒකේ සැහැල්ලු භාවයකුත් තියෙනවා ආන්ගේ භාවයට වෙලා ඉන්න එක ගොඩක් වටිනවා කියලා. ඉතින් අර තාමත් හිත එහෙට මෙහෙට යන විත්‍ය අපිට තේරෙන්න පුළුවන්. හැබැයි ඒක අපව එන විත්‍යක් තේරෙනවා. මම හිතනවා ඊට කලින් කමටන් වාර්තා ටිකයි ඔය වාර්තාවයි අරගෙන බැලුවා නම් එහෙම ඔබතුමීටම තේරෙයි ඊට කලින් හිත දූපු වෙලාවේදී ඔබතුමීට ගන්න වෙච්ච ක්‍රියාමාර්ග ටිකත් දැන් හිත යන වෙලාවට සිද්ධ වෙන ක්‍රියාමාර්ග ටිකත් අතර පැහැදිලි වෙනස්කමක් තියෙන විදිය. ඒක හා සමාන බවක් නැති බවක්. ඉතින් එතකොට කියන්න ඕනම මේ සිද්ධ වේගෙන යන්නේ භාවනාව තුළ ඒ ඒ වැඩෙන ආකාරයන් මතමා ඌව හිත දුවනවා වුණාට ඒව නිකන් අර ඡායාවක් වගේ මාත්‍රයකට දැන් කිට්ටු වෙනවා කියලා තාමත් පොඩි පහේ එනර්ජි එකක් එළියට වැටෙන්න තියෙනවා. පොඩ්ඩක් නිකන් අර අයවැය වාර්තාවෙන් පොඩ්ඩක් ඒ පැත්තට පොඩි ගානක් තාමත් වෙනස් කරලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවෙන් ඒක සම්මත කරලා තියෙනවා. තුනෙන් දෙකේ බලෙන් මේක සම්මත වෙලා තියෙනවා. කොහොම නමුත් දැන් එකත් එන්නේ අඩු වෙවි පවත්. දේශපාලන කතාවෙන් කතා ඉතින් ආ මේ වගේ ඔය කියන ලක්ෂණයන් වලට එන ඒ බලයන් ටික තව තවදුරට තමයි අඩු වෙන්න ගනීවි. හෝ ඒවා අපිට හොඳ සිහි ගෙනල්ලා දේවි. ඒවා අපිට හොඳ සිහියකට අපිව එක් කරගෙන යාවි කියන බලාපොරොත්තු අපි තියාගනිමු. මේත් එක්ක භවනාව තවදුරටත් උහුම කරගෙන යන්න බලන්න. ඒ ඒවා පස්සේදී තවමත් වැඩිපුර හිත කොහොමද සකස් වෙන්නේ? එහෙම නැත්නම් ඔය කියන tempat භාවයට හිත ආවේ මොන ආකාරයෙන්ද? ඔය කියන tempat භාවයේ තියෙන අතරම අර කියන සිතුවිල්ල පැන්නනම් මොනෑම විදියකට හෝ ඒම් පණින්න මොකක් හරි හේතුවක් තිබුණවද කියන ආන් ඒ ඒ කාරණා ටික චුට්ටක් ග්‍රහණය කරගන්න බලන්න. එහෙම වුණොත් එහෙම අපිට ඕකේ ඇස්සේ තියෙන තව තවත් සංකල්පක ටිකක් එළියට ඇද ගන්න පුළුවන් කමක් හම්බ වෙවි කියලා මම විශ්වාස කරනවා. ඒත් එකමන සාමාන්‍ය ජීවිතයේදී සිහිපත් කරපු කතාවක් වුණා. ඒක හොඳයි. ඇත්තටම හොඳ දෙයක්. ඒක අර කියන්නේ මම මෙහෙම කියන්නම් මූලිකවම මේ දවසම ආපස්සට සීපත් කරනවා කියන එක මම හිතනවා ওই විදිහට ටිකක් කන්ෆියුස් වෙන්න පුළුවන්. ඒක හින්දා අපි මුලින් දාගමු මේ මේ අදහස හිතට ඉගෙන ගන්න පොඩි ට්‍රේනින් පීරියඩ් එකක් දෙමු පොඩි ට්‍රයිල් වර්ෂන් එකක් වගේ. අපි ඉස්සෙල්ලාම දවසක පැයක් හෝ පැය දෙකක් හෝ තුනක් වගේ කාලයක් සීපත් කරන්න බලමු. එක්තරා වෙලාවක ඉඳලා එක්තරා වෙලාවක උදාහරණයක් හැටියට කිමිනිකන් හරි 8 ඉඳලා 10 වෙනකම්. 8 ඉඳලා 9 වෙනකම්. ආන් ඒ වගේ ටික දවසක් අපි ඒකම කරමු ඒකම කරමු ඊට පස්සේ අපි ඒක තව දුරටත් අර එක්ස්පෑන්ඩ් කියලා කියන්නේ මම හිතන්නේ තව දුරටත් විකාශනය කරගන්න බලමු ඒ කාලේ තව දුරටත් වර්ධනය කරගන්න වගේ බලමු මොකද දැන් අපි කාව අර පැයක් වගේ කාලයක් තුලදී කරනකොට හිත දුවන එකටත් ඉඩ තියෙනවා වගේම අර වගේ දෙයක් කරනද දැන් අපි හිතට චුපි චුපි උගන්නන්න පටන් ගන්න තියෙනවා සංගීත හින්දා. ඉතින් මම විශ්වාස කරනවා එහෙම එකක් කරනක හොඳයි කියලා. හැබැයි පොඩි දවසට වගේ නම් අර විවේක තියෙන හින්දා චුට්ටක් මෙනෙහි කරන්න බලන්න. වැඩිපුර පුළුවන්කමක් තියෙනවා නම් විතර. ඒත් එක්ක මම හිතනවා භාවනාව මුදින් සිද්ධ වෙගෙන යනවා කියලා. මුදට කරගෙන යන්න බලන්නම පුළුවන් තරමක් සමුදුරටත් යනකොට ওই ආශ්වාසය සහ ශරීරය අතර තියෙන සම්බන්ධකම් අර ආධාර කිව්වා වගේ ආශ්වාසයත් එක්ක ශරීරයේ තුල තියෙන මෘදු සැහැල්ලුකම් හෝ අඩු ගොරෝසුකම් ඒවා අපිට තේරෙන්න තේරෙන්න පටන් ගන්න අවධියකට ඒවි. ඒ වගේ අවධියකට කිත් වෙනකොට කොහොමද සිතිවිලි වලින් තියෙන බාහිර බලපෑම් වගේ දේ නිෂ්පභාවලා යන තත්යකට හිතපත් වෙන්න පුළුවන්. කොහොම නමුත් ඔය කියන තැනට ආවේ කොහොමද කියන එක තමයි ඉගෙන ගත යුතු වෙන්නේ. ඔය කියන තැනට පැමිණුනේ කොහොමද? ඔය කියන තැනට ළඟා වුණේ කොහොමද කියන්නේ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ කමටහන් වර්තාව ලියන්න පෙර බලන්න ලියන්න අද දවසේදී මම වැඩ ගොඩක් කරා ටික කම්මැලි කමෙන් තමයි භාවනාවට වාඩි වුනේ කියලා ඒක ලියලා ඊට පස්සේ අනිත් ටික ලියන්න. මේ වගේ දෙයක් වුණා නම්. නැත්නම් අද නම් බොහෝ මුහුණ නිස්කලංක දවසක්. ඒ නිස්කලංකයේ තිබිලා ඊට පස්සේ තමයි භාවනාවට වාඩි වුනේ කියන ආන්ියේ ටිකක් ලියන්න බලන්න. මේක ලියන්න කියලා කියන්නේ අපිට මතකෙට ගන්න ඕනේ හින්දා. එක දවසක් අපි මේ කරමුකෝ. ඊට පස්සේ අපිට අල්ලගන්න පුළුවන් වේවි. ඒ ඒ වටපිටාවල් වලදී අපේ හිත හැසිරුනේ කොහොමද? ඒ ඒ වටපිටාවල් වලට අපි මුහුණ දෙන්න හිත හදාගත්තේ කොහොමද කියලා. නැත්තම් අපේ ප්‍රතිචාරය මොකක්ද කියලා. ඉතින් බලමු මේ භවනාව තවදුරටත් ඉදිරියට කරගෙන යන්න. හොඳට සිද්ධ වෙන කොහොමද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ආ, තෙරුවන් සරණයි බසමත්. ස්වාමීන් වහන්සේ දැන් පෙර මේ ඔබ වහන්සේ කියපු විදිහට ස්වාමීන් වහන්සේ හිතට අදහසක් ආවම හරි හිතට කමටහනක් කරනකොට ස්වාමීන් වහන්සේ මට තේරුණ විදිහට ස්වාමීන් වහන්සේ එන හිත දිහා බලන් ඉන්නවා මිසක් ඒක විකාශනය කර කර යන එකක් නෙමෙයි නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මට තේරුණ විදිහට උඹහා දිහා බලනවා උඹහා ඇතුළට අත දාන්නේ වගේ. ඒ කියන්නේ හිතට කියන්නේ ආස්වාසය වුණත් ආස්වාසය දිහා බලාගෙන ඉන්නවා. හිතට ආවන වේදනාවක් වේදනාව දකිනවා නමුත් වේදනාවෙන් ඉදිරියට යන්නේ නැහැ කියන. ඔව් ඔව්. එතන තමයි සතිපට්ඨානය තියෙන්නේ නේද? සිහිය පිහිටවීම තියෙන්නේ එතන නේද? සිහිය පිහිටුවා ගැනීම තියෙන්නේ ඒක. එතකොට අපි අපේ සිහිය පිහිටු වෙන්නේ ආස්වාසය මතයි. අපේ සිහිය පිහිටු වෙන්නේ වේදනාව මතයි. ඒ දැන් මූලිකව නැත්නම් ඊට කලින් අපි හිතුවේ අර වේදනාව අපේ කමඨාන කියලා නේද? එතන කමඨාන වේදනාව තමයි ආස්වාසය වෙන තානාපානේ දකින්නවා කියන එක කළ යුතුමයි කියන එක එහෙම එකක් තිබුණා නෙමෙයි. නමුත් සතිපට්ඨානයට ආපුවාම ඕක චුට්ටක් වෙනස් වෙනවා නිකන් අර වම දකුණු මාරු වෙනවා වගේ. ඒ දේවල් ඕන දෙයක් තියෙනවා. නමුත් මෙයා ඒක දකිනවා. ඒ දේවල් ඕන එකක් තියෙනකම් මෙයා ඒක දිහා බලාගෙන මේ හැම එකක්ම ඒකට ග්‍රහණයට අහු වෙනවා. ආන් එහෙම කියන ලක්ෂණයක් නම් තියෙනවා. මම හිතන්නේ ඔබතුමා ඒක දෝ මන්ද අහන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙමයි. කොහොමද ප්‍රශ්නේ ආවේ? කොහෙන්ද ආවේ? ඉස්සලා ඉස්සලා මේ ඉස්සලා කතා කරපු මහත්මිය ඒ කියපු දෙයට මට තේරුම් ගත් විදිහට මම හිතුවේ එහෙමයි දැන් ඇත්තටම හිත හිත දුවන එක කෙරෙනවනේ කොහොමද හිත දුවනකොට ඒක අපෝ ගෙදර ගෙදර එනවනේ අර සරුංගලේ අපෝ අහසට ගිහිල්ලා කින්න ගන්නවා. එතකොට එතෙන්දි තේරෙනවා පෙර විදියට හිත ගියා ඒ වුණාට මම එතෙන්දි ඇල්ලුන්නේ නැහැ කියන එක තමන්ම තේරුම් කරගන්නවා. ඒ වගේම හුස්ම රැල්ල ගන්න බව තේරෙනවා. නමුත් හුස්ම රැල්ල ගැන ඒ තරම්ම මං හිතන විදියට විශාල දෙයක් මේක ආන ආන වෙනවද පාන වෙනවද කියන එක බැලීම නෙමෙයි මම හිතන්නේ සතිපට්ඨාන කියලා මට නම් හිතෙන්නේ සවන්නේ ඒක මම වැරදි දන්නේ. well මෙහෙම එකක් කියන්න පුළුවන් දැන් සිතවිල්ල ගැන කිව්වොත් එහෙම සිතවිල්ල දකින්න එක හොඳයි. සමහරක් වෙලාවට තියෙන්න පුළුවන් අපි ওই සිතවිල්ලට පොහොර දීලා ඒක හිතාගෙන හිත හිතා යන බවක් වගේ කියනවා. ඔන්න එහෙම එකක් වුණොත් නම් ආපස්සට අරගෙන එන එක තමයි හොඳම උපක්‍රමය වෙන්නේ. ඒ හැරෙන්න අර සරල විදිහටම සතිපට්ඨානයට එනවා කියලා නම් කියන්නේ. ඔය තියෙන දේ මොකක්ද? ඒ තියෙන දේ දිහා බලාගෙන ඉන්නවා කියන ලක්ෂණය. අන්න එහෙම වුණාම ආස්වාසේ නම් තියෙන්නේ ආස්වාසේ පේනවා. වගේම ප්‍රාස්වාසේ නම් තියෙන්නේ ආස්වාසේ පේනවා. වගේම ආස්වාසේ සහ ප්‍රාස්වාසේ අතර නම් තියෙන්නේ ඒක පේනවා. එහෙම නැත්නම් ප්‍රාස්වාසේ සහ ආස්වාසේ අතර නම් තියෙන්නේ ඒකත් පේනවා. කියන ඒ කාරණා ටිකට අපිව කිට් වෙන්න පටන් ගන්නවා. කොහොමත් මේ වගේ තැනකට එනකොට ওই හිටුවන එකට ගොඩක්ම ප්‍රතිකර්ම කරන්න ඉගෙනගෙන තියෙනවා. ඉලුවට සාදර වෙන්න, ආපහු ගේන්න ඕන වෙලාවට ගේන්න. එහෙම නැතිනම් ඒවා මුලින් ගෙනල්ලා හුරු කළාට පස්සේ පසු කාලීනව එයා ඉගෙන ගන්නවා ගේන්න ඕනේ නැහැ ඉන්න පටන් ගන්නවා. ඒකයි දැන් මේ අතත් අර කියන්නේ අර භවනාව තුළදී කරගෙන යනකොට දැන් සනස හිත ගන්න ඕනේ නැහැ හිත එන වයිබේටම. අන්ගේ වගේ දෙයක්. ඒකේ තේරුම හිතම ඉගෙනගෙන තියෙනවා. සිහිය කඩාගන්නෙත් නැතුව ඒ කියන ඒ කියන යෝනිසෝ මනසිකාරය තුලම ඉඳලා ආපස්සට කාණපසනාවේ තියෙන කොහකට හරි එන්න. සිහියමයි ඉඳලා තියෙන්නේ. නමුත් එයා දන්නවා මේ සිහියේ සීමාව තුලත් ලේසි තැන් සහ අමාරු තැන් තියෙනවා. අන්නේ එහෙම බලලා ලේසි තැනකට දැන් යා කිට් වෙන්න පටන් ගන්නවා වගේ ආන්ගේ දෙයකටත් එන්න බලනවා තාත්තේ. අන්න ඒ වගේ අර මේක හරියට විකාශනය වෙන එකක්. ඔබතුමා කියන එකත් හරි. අන්න ඒ වගේ ලක්ෂණයක් මේක ඇස්සේ තියෙනවා. එහෙමයි. මම දන්නේ ඔබතුමා ඉන්නවා කියලා. එහෙමයි සර්. බොහොම පින් පෙරවන් සරණ. අවසර ස්වාමින් වහන්සේ. එහෙ දැන් අවසර මම අහන්න හැදුවේ දැන් මේ අර ප්‍රසන්න මහත්මයාත් අහපු ප්‍රශ්නෙටම සම්බන්ධව දැන් ගිය සැරේ අපේ මේ අර කාන්ති මහත්මිය ලස්සනට ඒක ඉදිරිපත් කළා මේ සතිය දියුණු කිරීම සතිපට්ඨානය වැඩි වීම කියන එක මේ ක්‍රියාකාරී සිතක් මෙවේද අපි පුහුණු කරන්න කියලා. දැන් මම හිතන්නේ ඔබ වහන්සේත් මේ වචනෙට එග්‍රී වුණා මම හිතන්නේ එතන ක්‍රියාකාරී සිත කියන එක දැන් දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඒකට පාවිච්චි කරන අවදි බව අවදිමත් සිත ඔබ වහන්සේ පාවිච්චි කරනවා අපක්ෂපාතී නිරීක්ෂකයා කියලා. එහෙම නැත්නම් ඇක්ටිව් වගේ හිත අවදියෙන් තියෙනවා කියන එක. ඉතින් අර ප්‍රධාන මාත්‍යත් වගේ දැන් අපිට සිතුවිල්ලක් ආවා හෝ හුස්ම රැල්ල වැටුණා හෝ අපි ඒක ඔස්සේ යන්නේ නැතුව ඒව ඔබ්සර්ව් කරනවා බලමින් පවතින එක නෙවෙයිද සරලවම මේ සතිය දියුණු කරනවා කියන එක හැම වෙලේම අපි අර මුරකාරයෙක් ඉන්නවා වගේ අවදියෙන් ඉන්න එක නෙවෙයිද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. ඕක තමයි අවසාන. එහෙමයි. අපි ආනපානය තුල කරගෙන යනකොට ඔය කියන ඕකට සතර ඕක ඔය කියන්නේ සතර සතර සතිපට්ඨානය තුළම ඉන්නවා කියන ඒ කාරණේ තුළනේ. එතකොට අපි කන්ෆියුස් නැහැ මොකද්ද දැන් කරන්නේ මොකද්ද වෙන්නේ කියලා. අපි දන්නවා සිද්ධ වෙන්නේ මොකක්ද මොන කාරණාව තුළින්ද සිහිය පවතින නිසා සිහිය තියෙන්නේ කියලා. ඉතින් ඒ දේවල් වලට වෙලා සිහින් ඉන්න පුළුවන්කම තියෙනවා නමුත් ඒ දේවල් අපි ඉගෙන ගත යුතුයි මූලිකවම. ඒවා මූලිකවම අපි හැදෑරිය යුතුයි. ඒ හදාරන්නේ එතකොට මූලිකව ඉගෙන ගන්නේ අර කියන විදිහෙන් තමයි. අපි කායනුපස්සනාවක් තුලට වෙලා ඉන්න හිත හදා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලා. වේදනානුපස්සනාවක් තුලට වෙලා ඉන්න ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. එහෙම වුණොත් තමයි ওই වේදනානුපස්සනාව තුළ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන කොටස් ටික ගැන තේරුම් ගන්න පුළුවන් අපම් වෙන්නේ. ඊළඟට චිත්තානුපස්සනාව කියන එක මොකක්ද කියන එක ගැන තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකට චිත්තානුපස්සනාව තුළ තියෙන ඇත්තටම එකම එක කාරණේ සිතුවිලි එනවා යනවා දකින්නවා කියන එක විතරක් නෙමෙයි බලන්න. සතිපට්ඨානය තුළ උනත් කාරණා කීපයක් තියෙනවා. ඊටත් මෙහා ගත්තොත් ආනාපාන සති සූත්‍රයේ උනත් චිත්තානුපස්සනාව කොටසට කාරණා කීපයක් තියෙනවා. ඉතින් ආන් ඒ වගේ මේකේ ප්‍රභේදයන් තියෙනවා තාත්තේ. මේකේ විෂමතාවයන් තියෙනවා. මේකේ අභ්‍යන්තරයේ තව තවත් ලක්ෂණ ලස්සන ලක්ෂණ ගොඩක් තියෙනවා. නම් ඒ ඒවා ප්‍රකට කරගන්න අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න වෙන මොකක්වත් නෙවෙයි. ඒ හැම දෙයක්ම දැකලා බලාගෙන ඉන්න තමයි ඉගෙන ගන්න. ඒ හැම දෙයක්ම අතම කිව්වොත් ක්‍රියාහිතක් වගේ ඇති කරගන්න තමයි ඉගෙන ගන්න. ඒවාට ප්‍රතික්‍රියා නොදක්වන එකක්. මෙහෙම කිව්වනම් ගොඩක් සාර්ථකයි. ඒවට ප්‍රතික්‍රියා නොදක්වන එකක්. ශක්ති කරගන්න තමයි මේ අපි ඉගෙන ගන්න. පුරුදු කරන්නේ. හැබැයි ඒ ටික අපි චුට්ට චුට්ට චුට්ට චුට්ට පුරුදු කරන එක වටිනවා. භාවනාව තුළදී තමයි ඒකට අපි මුහුණ දෙන්නේ. භාවනාව තුළදී තමයි ඒක හදාරන්න පටන් ගන්න. ඒකේ මුල් අකුරේ ඉඳලාම ඒකේ මාස්ටර් දක්වා ඉගෙන ගන්න ඒකේ තුළදී. එතකොට ඒ ඒ ඒකේ අස්සෙදි තමයි ඔය කියන දේවල් වල තියෙන සංගතක පවා වෙනස් කර කර වෙනස් කර කර ඉගෙන ගන්න. ඒකාණ්ඩය ආනාපාන සති සූත්‍රයේ උනත් කාරණා 16ක් තියෙනවා. එහෙම නැතිනම් බුදු පියාණන් වහන්සේටත් ඕකකින් අර නිකම්ම සඳහන් කරන්න ඕනාව තිබුණා නම් තිබුණා ඒක පිළිම කියන්න. ඒ වුණාට උන්වහන්සේ ඒක තවත් විස්තර කරන්නට ඒ හේතුව මේක තුළ තියෙන මේ සංඝටකයන් අපි දැනගත යුතු හේතු. විශේෂයෙන්ම දැන් අරගෙන බලුවොත් ප්‍රීතිය සහ සුඛය කියලා දෙකක් කියනවා. ආනාපාන සති සූත්‍රය අස්සෙම පීතිපටි සංවේදී අසසිස්සාමීති සික්කති පීතිපටි සංවේදී පසසිස්සාමීති සික්කති තවත් එකක් කියනවා සුඛපටි සංවේදී අසසිස්සාමීති සික්කති සුඛපටි සංවේදී පසසිස්සාමීති සික්කති එතකොට දැන් මේ දෙකක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා හේතුව ඔය දෙක මට තේරෙන්නේ නැහැ ඔය දෙක අපි වෙන වෙනම හඳුනාගත යුතුයි ඔය දෙක අපි වෙන වෙනම දකින්න ඉගෙන ගත යුතුයි කියන ආන්ගේ ලක්ෂණයක් මේකේ තියෙනවා. ඉතින් ඒ ඒ ටික ඔක්කොම හකුලවලා ගත්තාම අපි කිට් වෙනවා තමයි මේ දේවල් දිහා බලාගෙන ඉන්නවා කියන තැනට. නමුත් ඒ තැනට එනකම් කරගෙන යන විදිහයි අපි මේ කතා බහට ලක් කරන්නේ. එහෙම නැති වුණොත් මේක තුලදී අපිට කරන්න දෙයක් නැති වෙනවා. මේකේ ක්‍රියාදාමයක් අපිට නැති වෙනවා. මේක එතකොට අර දර්ශනවාදියක් විතරක් වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා ගිය තත්ත්වයක් තියෙන පුදුමාකාර පුදුමාකාර ගමනක් තියෙන ගමනක්. එහෙම කියන්න පුළුවන්. ඉතින් ඒකාන්තයෙන් යොකුන්ති එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ මම අර ප්‍රශ්නයක් අහන්නේ අර දැන් පරියංක භාවනාවේදී අර මේ ওই තිස්සලා කියවුණා අර මේ එක එක අර කින්තූර පේනවා කියලා මේ භාවනා කරනකොට ඒක මට නිතරම වෙන දෙයක්. ඒ පින්තූර කියනව ස්වාමින් වහන්සේ මේ නිකන් ඒව මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඒක නිකන් පින්තූර එනවා යනවා එනවා යනවා ඒව මේ ඒවල එහෙම හොඳට ඩෙෆිනිට්වට කියන්න බෑ මොකද්ද කියලා. ඉතින් එහෙම වුණාම දැන් මම මට එක අත්දැකීම තමයි මේ බොහොම නිකන් අර ශාරීරික වශයෙන් වෙහසක් තියෙනකොට නම් එහෙම වෙනවා කියලා ඒක එක් අවස්ථාවක්. අනිත් වෙලාවේ මේ අනිත් අවස්ථාවක මට එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් හිතේ නිකන් අලස ගතියක් ආපුවම ඒ සිත බොහොම අකමැති මේ කරන දෙයට එතකොටත් එහෙම වෙනවා කියලා. ඉතින් මම ස්වාමීන් වහන්සේකින් කැමති ඒ ගැන මේ මොකද්ද කරන්න කියලා මේ ස්වාමීන් වහන්සේගේ උපදෙස් ගන්න. මෙහෙම අර මූලික කමඨහනට වෙලා ඉන්නකොට ඒක බටහිර විද්‍යාවනොත් කියනවලු නෙමෙයි. තප්පර 8ක් පුළුවන් කියලා. තප්පර 8යි ලූ පුළුවන්. එකම කාරණාවක අපේ හිත තියාගන්න කියලා උපරි ලූ සාමාන්‍ය කෙනෙක්ට. ඉතින් ওই වගේ ලක්ෂණයක් අපේ භාවනාවට ආවොත් ආනාපානය නම් බලන්නේ දකින්නේ ඒක අස්සට වෙලා අපි ඉන්නකොට අපිට තේරෙනවා නම් මේක තුල තියෙන ඒකාකාර බවක් කියලා. ඔහේ එනවා ඔහේ යනවා අන්න එහෙම එකක් වුණොත් එහෙම හිත ඒක මේක එයා මනාප නොවන තැනකට ගන්න පුළුවන් හිත. එහෙම වුණොත් හිත පණින්න දේවල් හොයන්න හදන්න පුළුවන්. මොකද ඒ තියෙන එක ඒකාකාරින්ද. ගොඩක් වෙලාට ඒකයි බස්සල එහෙම යනකොට මම දන්නා ඔය රටවලත් ඇති ඉතින් නැත්නම් ඔක මිනිස්සුනි ෆෙන්ට් ගහගෙන යන අය ඉන්නව නේද මම දන්නේ බස් තියෙනවද ඔය රටවල ඒගොල්ලෝ සමහර අය සෙන්ට් එක චුට්ටක් අර චුච් චුක් ගල ගහගත්තාම ඔන්න සුවඳ තියෙනවා තප්පර ගානකට පස්සේ සුවඳ නැහැ මොකද නහය ඒ සුවඳ ගන්න එක නතර කරනවා ඊළඟට මොකද නැහැ නා ගන්නවා අර ඊළඟට ඉතින් අහල පහලකින් යන්න බෑ ආන් ඒ වගේ ලක්ෂණ තියෙනවා ඉතින් ඒ වගේ අපේ මනසටත් ඔය කියන ඔබට කියමු කාය විඥානේ අන්න ඒකටත් මේ ආනාපානය කියන එක පේන්න වුණාම දකින්න වුණාම ආනාපානේ නම් කරන්නේ ඒ කියන අරමුණේ නම් ඉන්නේ අම්මයි කියපු හැටියට ඒක තුල පළපදිය නොවන අවස්ථාවක හිත පනින්න පුළුවන් මොකකට හරි මොහකට හරි එතකොට හැබැයි යන්නේ ඒ යන එක ගොඩක් වෙලාවට කියවෙන්න පුළුවන් අපේ හිත බර මොකටද කියලා මොන පැත්තටද කියලා ඒ කොහොම නමුත් ඒ වගේ හැඳින්වෙන්නේ අර කියන මූලික කමඨහනේ තුල තියෙන විශේෂ ලක්ෂණයන් අපි දකින්න තවම තවම තවමත් තියෙනවා කියන්නේ. තවමත් ඒ විශේෂ ලක්ෂණයන් දකින්න ඉඩ තියෙනවා කියන එක. ඒ විශේෂ ලක්ෂණයන් තවමත් ප්‍රකට කරගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියන එකයි ඒකෙන් කියවෙන්නේ. නිකම්ම නිකම් ආස්වාසය වරණ කෙනාට පේන පටන් ගන්න පුළුවන් ඒ ආස්වාසය තුලත් මුලමෙදාග කිරතුණක් තියෙනවා. එහෙම නැත්නම් ඒක දිග කොට වගේ තියෙනවා. එහෙම නැත්නම් ඒ ආස්වාසයත් එක්ක ඒ ආස්වාසයේ දැනෙන ස්වභාවයක් තියෙනවා. සීතල, උණුසුම් හෝ මොකක්වත් නැති. ඊට පස්සේ එහෙම නැතිනම් ඒ ආස්වාසයත් එක්ක ශරීරයේ දැනෙන බවක් තියෙන්න පුළුවන්. ආන් ඒ වගේ අර විශේෂ ලක්ෂණ ටික උල්පවා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් අර කියන තැනකට හිත යන්නේකින් අයින් වෙන්න අවස්ථාව සැලසෙනවා. ඔය යන්නේ අර සිතුවිල්ලටම තමයි නැතුව නෙවෙයි. නමුත් ඊට කලින් ගියේ ඕකේ අර අපි හිතමුකෝ ඊට කලින් ගියේ රේඩියෝ එකට කියන්නකෝ. දැන් යන්නේ ටෙලිවිෂන් එකට වගේ තමයි. මොකද ඊට කලින් රේඩියෝ එකට ගියා ඒකේ ඒකේ අපිට මොනවද පෙනුනට පේන්නේ නැහැ නේද? එකකින් කියන එකක් ඇහෙන්නේ. ඊට කලින් හිත ගියේ අර හිත කතා කරන එකකට වෙන්න පුළුවන් මූලිකවම. දැන් යන්නේ නිකන් ටෙලිවිෂන් එකට වගේ නිකන් රූප ටිකක් නිකන් පුලප් වෙනවා නිකන් එළියට එනවා එනවා අයින් වෙලා යනවා. අන්න ඒ වගේ දෙයකට කිට්ටු වෙලා තියෙන්න පුළුවන්. කොහොම නමුත් අපි ඕවටම සාදර වෙමු. ඕවා ඕවට එන්න අවසර දෙමු. වගේම ඕවා එන එක්තරා අවස්ථාවක්. ආන් මේ අවස්ථාව අල්ල ගන්න බලන්න. ඕවා එන වටපිටාව මොකක්ද කියලා ඒක ඒක අල්ල ගන්න බලන්න. ඒක ස්පර්ශ කර ගන්න බලන්න. අන්න එහෙම වුණා නම් ඊළඟ අවස්ථාවේදී ඒ වගේ වටපිටාව සකස් වෙනකොටම අපි දන්නවා මෙයා මේ කොහාටද යන්නේ මෙයා මේ මේ අරගෙන යන්නේ කොහාටද? ඒ වගේ අපිට විචක්ෂණ ඥානය ලැබෙන්න හේතු වේවි ඔය කියන කාරණාවල් ටික. එතකොට අපේ හිත අර ගොඩක් විවෘත වෙන්න පටන් ගන්නවා. හිත ගොඩක්ම ඔකට කියන ප්‍රබහස්වරයි කියලා. අන්න ඒ වගේ ලක්ෂණයන් වලට පරිවර්තනය වෙන්න පටන් ගන්නේවි. ආන් ඒකට මේ කියන කාරණාවන් අස්සින් අපිට තව තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්කමක් හම්බ වෙන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද බලන්න අර සාමාන්‍යයෙන් තියෙන මූලික කමඨහන තුල තියෙන විශේෂ ලක්ෂණ මොන හරි තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න බලන්න. කලින් දවසේ කමඨහන් වර්තාව පොඩ්ඩක් කියවන්න. ඊට ඊළඟ දවසේ භාවනාවට යන්න කලින් මේක එතකොට ඕක වගේ එකක් එන්න කලින් මොකද්ද තිබ්බ කියන එක ඒකේ ඇති. අන් ඒ ටික එහෙම අල්ලගන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ මම ඒක ටිකක් බැලුවා බලනකොට මට අර තේරුනේ මට ඒක හුඟක්ම තේරෙනවා කියන්නේ මේ ශාරීරික වශයෙන් මහන්සි නම් ඒක වෙනවම වෙනවමයි. අනිත් පැත්තට මේ කෑමක් කාලා මේ ඔහම ඉඳ ගන්න ගිහලා කෑම කාලා දවල් කෑම කාලා නම් ඒ මේ භාවනාව පරියන්ක භාවනා කරන්නේ ඕක වෙනවමයි. අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට නිකන් මම මම ඉතින් ඇත්තටම සමහර වෙලාවට ඕක එනකොට දැන් අලස ගතිය නිසා නම් එන්නේ මම ඒක අදිෂ්ඨානෙම අර මේ මේ ආනාපාන සතියේ තියෙන විශේෂ ලක්ෂණ බලන්න මම උත්සාහ කරනවා එතකොට මට තේරෙනවා ඒ උත්සාහ කරනකොට පටන් ගන්නකොට ඒ ඒ උත්සාහය එක්ක එහෙම පටන් ගන්නකොට හොඳට තේරෙනවා කියලා ඒ ඒ දැනෙනවා කියලා ඒ ආනාපානේ එතන ඒ ස්වභාවය නමුත් ඒ එක්කම දැනෙනවත් එක්කම මට තේරෙනවා මේ අර පසුබිමින් මොකක් හරි එනවා කියලා ඒක තල්ලු කරලා දාන්නේ. ඒක මට තේරෙනවා ඒක මේ පසුබිමින් නිකන් උල්පතක් වගේ එළියට එන්න හදනවා කියලා. ඉතින් ආයෙත් අදිස්ථානින්ම ඒ ඒකට එන්න නොදී මම මම ඒ ආයි අවධානය ගන්නවා ඒ හුස්මට. ඒක හරිද ස්වාමීන් වහන්සේ? හුස්මට ගන්නවට වඩා මම හිතනවා ශරීරයට ගන්න එක ලාභයි කියලා. මොකද හුස්ම කියලා කියන්නේ සිතුවිල්ලට සාපේක්ෂව ගොඩාක් සියුම් එකක්. අතිශයින් සියුම් එකක්. ඊට වඩා ශරීරයේ කොහෙට හරි වාඩි වෙලා ඉන්න එක වෙන්න පුළුවන් ශරීරයේ මතු පිට වෙන්න පුළුවන් වේදනාවක් තියෙන තැනක් වෙන්න පුළුවන් ළඟපසක තියෙන තැනක් වෙන්න පුළුවන් අත තියෙන හැටි කකුල තියෙන හැටි ඔළුව තියෙන හැටි ආන් ඒ වගේ එහෙම දැනීමකට ගන්නවා නම් අන්න ඕක මං හිතනවා තවත් අපිට ඒ පාර හොඳට විකාශනය වේවි, පෙනේවි කියලා. හේතුව තමයි සිතුවිල්ලට සාපේක්ෂව හුස්ම කියලා කියන්නේ බොහෝම සියුම් එකක් ඉතින් ඒක ගත වුණත් නමුත් පසු කාලීන වුණත් ඔහොම එන්න පුළුවන්. එහෙම වෙනකොට අම්මා හිතාමතාම ගන්නවා කියපින්ද මම මේ කිව්වේ. ඊට පස්සේ අම්ම තවත් කාලයක් ඒවි ඕක ඉගෙන ගත්තට පස්සේ හිතම අර සිතුවිල්ලට යන එක සහ එහෙම නැත්නම් ওই mental image වගේ පේන එකට වඩා මේ ආනාපානෙට වෙලා ඉන්න එක හෝ ශරීරය දැනගෙන ඉන්න එක ලේසි කියලා. ලේසි කියලා එයාම ඉදේට මෙන්න පටන් ගන්නවා. චේතනාය කරණියන් ඒසෝ ධම්මාති කියන තැනක් භවනාව තුල තියෙනවා අනිවාර්යෙන්ම. ආන් ඒක වෙනකන් කළත් හරි කියලා මම යෝජනා කරන්න කැමතියි. ඒකෙන්ද මූලිකව අරන් එක කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒ අරන් එකත් ගේන්නාම පුළුවන් තරම් එයාට අල්ලන්න පුළුවන් ලේසි තැනක වගේ. ඒ කියන්නේ ඕක සිතවිල්ලක් නම් ඒක ශරීරයට ගෙනෙන එක හොඳයි. නැත්නම් මෙන්ටල් ඉමේජ් එකක් වගේ නම් ගොඩක් සිවුම් එකක්. ඒකෙන් අර ශරීරයක් නොතේරෙනවා නම් මේ වෙලාවේ තේරෙන්නේ ආනාපානේ නම් ආනාපානෙට එන්න එක හොඳයි. නමුත් පසු කාලේ ඉන්න අවස්ථාවකදී ඕකටත් අපිට අනිත්‍ය භාවිතා කරන්න පුළුවන් අවස්ථාවක්. මොකද එහෙම ගේන්නත් ඕනේ නෑ. යාම එන වටපිටාවක් සකස් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ මගේ මට මට මේ හිතන දෙයක් ඒ කියන්නේ අත්දැකීමක් වගේ එකක් සාමාන්‍යයෙන් දැන් දිගටම නොකටවාම ආනාපාන දැන් ওই රිට්‍රීට් වලටම ගියාම ආනාපානේම දවස පුරාම කරනකොට ඒක එහෙම වෙන්නේ නැහැ. නමුත් දැන් gedri ඉන්නකොට ඒක මේ අර කඩ කඩ කරන එකක් ඒක සමහර ලාට උදේ කරනවා සමහර දවසට හවසට කරනවා සමහර දවසට අත්ත පසුවීමක් වෙන්න පුළුවන්. එතකොට තමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ මට හිතෙනවා මේ ඒක අර කන්ටිනියුටි එක නැහැ කියලා. ඉතින් ඒක නිසා මම කරන්නේ දැන් අනිත් සාමාන්‍ය වැඩ කරනකොටත් මම උත්සාහ කරනවා සිය තියා ගන්න. එතකොට දැන් මට මට තේරුම් දෙයක් තමයි දැන් දැන් ඔය අනිත් ගෙදර වැඩ කරනකොට දැන් ස්පර්ශය ස්පර්ශය තමයි මම අත්දකින්නේ. දැන් සැප කරනකොට එක විදියකට දැනෙනවා. ස්පර්ශය. එතකොට මේ මේ වතුර වැටෙනකොට වෙන වෙන වෙනස් ස්පර්ශයක්. එතකොට දැන් කෝපයක් කල්ලනකොට තවත් වෙනස් විදිහේ ස්පර්ශයක්. එතකොට ඒවා ඒව මම ඒවල් ඒව තමයි මම බලන්න හදන්නේ මේ හරිද ස්වාමීන් වහන්සේ. එහෙමයි ඒක ඔබතුමියට අහු වෙන තැනින් අල්ලන්න බලන්න. ඔබතුමියට ඒක අත්දකින්න පුළුවන් තැනින් ඒක අත්දකින්න බලන්න. ඒක තමයි හරි ක්‍රමය කොහොමද? අපට කොහොමද සිහිය අල්ලන්න පුළුවන් තැනින් අල්ලන්නම්. ඒ අල්ලන්න පුළුවන් තැන. ඒක ඒක ඒක ඔබතුමීට තේරෙනවා නම් 100ක් කියලා ඒක ඒක තුල නිසක වෙන්න. අනිවාර්යයෙන්ම නිසක වේවි ඒක ස්පර්ශ කරනකොට. එතකොට මම හිතනවා ওই කරුණක් කාරණා විසදේවි කියලා. එහෙමයි. හොඳයි ස්වාමීන් වහන්සේ. බොම්පින්. දෙවන් සරණයි. බොම්පින්. පුරුදු පරිදි අපිට කාලගුණයෙන් ආශිර්වාද හම්බ වෙනුත් එක්කම මම බොහොම බොහොම බොහොම කෙටියෙන් වැඩේ ඉවරයක් කරන්න කියලා කල්පනා කරනවා සහභාගී වුණු සම්පූර්ණ දෙනාටම බොහොම සන්තෝසයි අද ධර්ම සාකච්ඡාවක් අපි කළා ඊට පස්සේ ධර්ම දේශනාවකුත් කළා ඒකෙන් ලබාගත් සිළුම් කුසලය මේතනට ආපු වෙලාවෙ ඉඳලා අද දක්වා වෙනකම් උදව්පදව කරපු මේ හැම දිනෙකම ඉඩක් ගන්න ඉන්න බව හැම දිනෙදම අනුමෝදනා වේවා ඒ හැම සූචනාගේම ජීවිත යහපත් වෙන්නට සුඛිත මොදිත වෙන්නට මේ පිනක් හේතු වාසනා වේවා කියලා අනුමෝදනා කරනවා සූදානම් කරනවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාම සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාම බොහොම පිං ස්වාමීන් වහන්සේත් සීල දෙනවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි